ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මූලාසනයේ වැඩ සිටින ගෞරවනීය බුදු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනෙකුත් සියලුම යෝගාවචර පිළිපදකින් අවසර විස්තරණමණී පූර්ණ කාලීනව භාවනා විදී සිටින පිටිසක් වශයෙන් අපි වරින් වර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කරගත්ත කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් යෝගීන් සඳහා යෝගීන්ගේ භාවනා කර්මාන්තය සඳහා ඉදිරිපත් කරන්ට යෙදිච්ච මූල ධර්ම කරුණු විශේෂයෙන්ම අධ්‍යක්ීම් වලට බාර මූල ධර්ම කරුණු ධර්ම දේශනාවක් මාර්ගයෙන් සාකච්ඡාවට ඉදිරිපත් කර ගන්නවා අද අපිට මේ ඉලබිලා තියෙන්නේ අන්න එවැනි අවස්ථාවක්. අපි එකම තැනක එකම පරමාර්ථය ඇතුව එකට භාවනා කරන පිරිසක් වශයෙන් මේ සාකච්ඡාවල් අපි එකින් එකට එකින් එකට යාදෙන විදිහට ධර්ම දේශනා මාලාවක් විදිහට පවත්වනවා. පසුගිය ධර්ම දේශනා වාර කීපයේදී යෝගාවචරයේ හිතක් නැත්නම් යෝගාවචරයේ යෝගාවචර ජීවිතය දියුණු වේගන යනකොට නැත්නම් හැඩ වේගන යනකොට මේ හැඩ වෙන මාර්ගය අප්‍රමාදයේ කියන මාතෘකාව අනුව නැත්නම් අප්‍රමාදයේ කියන තේමාවට අනුව විග්‍රහයක් අපි කරගෙන යන්න යෙදුණා. ඒ අනුව අවසාන දේශනය අපි වෙන් කළේ මේ සමාධිය කියන සයිසිකේ නැත්තම් බල ධර්මීය නැත්තම් ඉන්ද්‍රිය ධර්මීය නැත්තම් බොද්ධංග ධර්මීය මෙන්න මේ සමාධිය ගැන කතා කරනකොට බුද්ධ ශාසනයේ විශේෂයෙන්ම අද ලෝකේ පවතින ස්වરૂපය අනුව බලනකොට බොහෝමත්ම විවිධ මත මතාන්තර වලට තුරු දිලා තියෙනවා. වෙන විදිහට කියනවා නම් මේ සමාධිය සංදිස්ථානයක් බවට පත් වෙලා තියෙනවා විවිධ භාවනා ක්‍රම බෙදී හැදී යන්නේ. ඒ මොකද ලෝකයේ සාමාන්‍ය ව්‍යවහාරයේ හැටියට ලෝකයා තේරුම් අරගෙන තියෙන හැටියට භාවනාව කියන්නේ සමාධිය කියලා තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා සමාධියට යාදෙන ඉරියව්වක් සමාධිය වැඩෙන පරිසරයක් සමාධිමත් හිතක් අධිය කිරීම බෞද්ධ ලෝකයක් අනිකුත් සෙසු ආගමික නිකායන් වල පුද්ගලයන් වාගේ නිත්‍යතිම්ම යොමු වෙලා තියෙනවා ඒ නිසා භාවනාව ගැන සඳහන් කරනකොට රූපෙට අඳින්නේ පරියන්කේ වාඩි වෙලා ඉන්න කෙනෙක් නැත්නම් තථාගත සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේගේ පරියන්ක භාවනා ඉරියව්ව මේකෙන් තමයි භාවනාව අපි හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා යම්ම තැනකට ගියාම ඉබේම නිස්සද්දව සියල්ලම යහපතටපත් වෙලා හිත තැම්පත් වෙන, ගත තැම්පත් වෙන තැනකට යනවනම් අන්න ඒතර භාවනාවේ සුදුසුයි කියලා පිළිගන්න එක සාමාන්‍ය කාගේ ස්වરૂපේ. එහෙම නැත්නම් තමයි යම්ම අවස්ථාවක යම්ම ඉරියව්වක යම්ම පිළිසක යම්ම කටියොත්තකේදී ඉන්නකොට මේ හිතකට තැම්පත් වීම සිදු වෙනවනම් ඉබේම ආධුනිකයා ඒක බැඳී ගන්නවා. ඒකට විරුද්ධ යම් කිසි කටයුත්තක් වුණොත් හතුරුකමක් විදියට භාවනාවට නොගැලපෙන තනක් විදියට පිළිගන්නවා. ඒ මොකද මේ සමාධියෙම නැත්තම් සමාන්ට දැනෙන මේ වේදනාවම අවසාන කරගෙන භාවනාව මේකයි කියලා තීන්දුව කරන නිසා. නමත් නමුත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හෙළිදැක්වීම අනුව මේ සද්ධාවය මේ වීර්යය, මේ සතියය, මේ සමාධියය, මේ ප්‍රඥාවය කියන දේවල් වලින් ඔක්කොම උපකරණ අවශ්‍ය කරන උපකරණ මේකක්වත් නිෂ්ඨාව නෙවෙයි. මේකක්වත් සඳහන් වෙයි අපි මේ කුඩා වූ හෝ මහත් වූ හෝ ඥාති පිරිස අතහරින්න. කුඩා වූ හෝ මහත් වූ හෝ ධනෙ අතාරින්න. කඳුළු වැගිරෙන හිතෙන් අපි මේ ගිහිගෙන් නික්මෙන්නේ මේ ශ්‍රද්ධාව ඇති කරගන්න නෙවෙයි. නැත්නම් ශ්‍රද්ධාව නිෂ්ඨාව කරගෙන නෙවෙයි. නැත්නම් වීරිය නිෂ්ඨාව කරගෙන නෙවෙයි. සතිය නිෂ්ඨාව කරගෙන නෙවෙයි. සමාධිය නිෂ්ඨාව කරගෙන නෙවෙයි. ප්‍රඥාව නිෂ්ඨාව කරගෙන නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ ඉන්ද්‍රිය ධර්ම පහේ ඇති විශේෂත්වය දැක්විය යුතු නම් නැත්නම් සර්වඥතා ඥාණයෙන් දැක බලා වදාරන උන්වහන්සේ දකින්න ස්වરૂපයේ පෙන්විය යුතු නම් උන්වහන්සේ පෙන්වන්නේ ප්‍රඥාවයි මේ ශාසනයේ ගත යුත්තක් කියනවනම් ගත යුත්තක්. නමුත් මේ ශාසනයේ උනත් සමාධියට ලොකු තැනක් තියෙන්නේ ප්‍රඥාව වැඩෙන්නේ සමාධිය ඇතිතන නිසා. ඒ නිසා මොන්නම භාවනා ක්‍රමයක් කරන්න ගියත් බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා බෞද්ධ භාවනා ක්‍රම වල කියන මේ තේරවාද ක්‍රම වේවා වෙන මහායාන ක්‍රම වේවා තේරවාද භාවනාවේ උනත් සමත භාවනාව වේවා විපස්සනා භාවනාව වේවා සමාධියට ලොකු තැනක් තියෙනවා නමුත් නිෂ්ඨාව නොවේ කියන එකයි අපි තේරුම් ගන්න මේ නිසා සමාධියම පටන් අරගෙන සමාධියම අවසාන වෙන භාවනාවට කියනවා සමත භාවනාව කියලා. සමාධියෙන් පටන් අරගෙන විපස්සනාවෙන් අවසාන වෙන භාවනාවට කියනවා යුගනද්ද භාවනාව කියලා. සමත විපස්සනා දෙකම සමබර කරගෙන නැත්නම් සමත යානික කියන නම පාවිච්චි කරනවා. සමතය වාහනයක් විදිහට යානයක් විදිහට පාවිච්චි කරලා ඒයින් බහැලා Tamanට ඕනේ තැනට යනවා. සමහරත විතක මේ වාහනේ මුලදීම බහින කෙනාට නැත්නම් වාහනේ වැඩි ගාක් දුර ගිහිල්ලා යන කෙනාට අපි කියනවා සමතේ යානයක් වශයෙන් පාවිච්චි කරලා අවශ්‍ය තැනදී බහැලා යනවා. තව සමහර වෙලාවට යානයක කොට වෙලා වහාම බහැලා වැඩි කොටසක් තමන්ගේ අවශ්‍යතාවයට තැන් යනවා. ඒක කියනවා සුද්ධ විපස්සක කියලා. සමතේ යානියේ වැඩි දුර ගමන් කරන්නේ නෑ. නැත්නම් ඒ සඳහා විශේෂ කාලයක් ගන්නෙ නෑ. ඒ සඳහා විශේෂ සමත වැඩිවීමක් කරන්නේ නෑ. විපස්සනාවත් සමගම සමතේ වැඩෙන ක්‍රමය මේ නිසා මේ සුද්ධ විපස්සනා යානික සමත යානික සමත භාවනා ආදී ක්‍රම විවිධ ක්‍රම තියෙනවා. මේ කොයි එකටත් සමතේ මුල් කරගන්න. නැත්නම් සමාධිය මුල් කරගන්න. නමුත් මේ සමාධියම අවසාන කරගෙන යන ඇත්තෝ නැත්නම් සමාධියේ සෑහෙන දුරට ගිහිල්ලා විපස්සනාවට හරවන ඇත්තෝ නැත්නම් සමාධියේ මුලම විපස්සනාවට හරවන ඇත්තෝ වශයෙන් ලෝකේ භාවනා කරන විවිධයි. ඉතින් අද ධර්ම දේශනාවට සම්බන්ධ වෙන පිළිසකෙත් මේ වගේ විවිධ වශයෙන් සමාධිය සම්බන්ධ කරගන්න ඇත්ත ඉන්න නිසා අපි ගිය වාරේ මේ ක්ෂණික සමාධියේ වශයෙන් සුද්ධ විපස්සනා යානිකාට අදාළ වෙන සමාධිය විස්තර කරගන්න උත්සාහ කරා. ඊගාවට යම් අරමුණක් අරගෙන බුද්ධානුස්සති භාවනා වාගේ ප්‍රඥප්ති අරමුණක් සමත ආරමුණක් කරගෙන අර්පණා සමාධිය දක්වා ගිහිල්ලා ඊට පස්සේ විපස්සනාවට නංවනවා. තව සමහර ඇත්තෝ ආනාපාන සති භාවනාව වාගේ නැත්නම් මෛත්‍රී නිමිත්ත වාගේ දිගේ ගිහිල්ලා පළවෙනි දෙවෙනි තුන්වෙනි වශයෙන් හෝ නැත්නම් ආනාපාන චතුත්ථ ධ්‍යාන වශයෙන් හෝ ධ්‍යානෙට ගිහිල්ලා ආර්ය සංදිස්ථානයටපත් වෙලා එතනින් විපස්සනාවට හරවනවා. මේ සෑම සියලු දිනාගෙම මුල්ම වැඩපිළිවෙලේ නම් තියෙන්නේ මේ සමාධිය ලබා ගැනීම සඳහා කටයුත්තයි. කනික සමාධිය විස්තර කරනකොට බොහෝ දෙනා වශයෙන් විපස්සනා වඩන නිසා නමුත් සමත භාවනාවේ යෙදී ඉන්නතු මේ ධර්මයේ හොඳට තේරුම් ගන්න ඕනේ පටලවා ගන්න තරකයි තමන් කරන්නේ සමතේ බව විපස්සනා කර නැත්නම්ගේ ප්‍රයෝජනීය සඳහා මතක් කළේ අපි මේ කණික සමාධිය කණික චිත්ත ඒකාග්‍රතා ඛණමත්ත තීතිකෝ සමාධි සමාධි ඒ ක්ෂණය මත පිහිටියව සමාධිය සෝපි ආරම්මන නිරන්තරං ඒකාකාරයෙන් පවත්තමානෝ අතිපක්ක අනබිදූතෝ අප්පිතෝ විය චිත්තං නිච්චලං තපේති ඒ ක්ෂණික සමාධියට දෙන උපදේශ අනුව නැත්නම් විපස්සනා පටන් ගන්න තැන ඉඳලා විපස්සනාවට යෙදෙන යෝගාවචරයට දෙන උපදේශ අනුව ආරම්මනේ නිරන්තරං ඒකාකාරේන පවත්තමානෝ සමන්ත ඉදිරිපත් කරලා දෙන මූල කර්මස්ථානීය පිම්බීම හැකිලිම නැත්නම් ආනාපාන විපස්සනා කොටස එහෙම නැත්නම් ධාතු මනසිකාරය කුමක් හෝ වේවා ඒත් අරමුණෙහි හිත මෙතන මෙනෙහි කරන හිත නිරන්තරන් ඒකාකාරයෙන් පවත්තමාන අතරක් නොතබා මානසිකාරය පැවැත්වීම ඒකාකාරයෙන් කියන එකේ අරමුණ ඊටාමත් ප්‍රිය විදිහට ගන්නෙත් නෑ අත අරමුණ ඊටාම අප්‍රිය විදිහට ගන්නෙත් අරමුණ මැදිහත් එක හිතින් සම හිතින් දිගට පවත්වා ගන්න. අන්න එතකොට අරමුණත් හිතත් දෙක අතර ඉඩක් නැති තරමට මේ දෙන්න ලං වෙනවා. මේ දෙන්න ආශ්‍රය කරන්න පටන් ගන්නවා. පිම්බීම ඇති වීගෙන එනකොට පටන් ගන්නේදීම හිත ඒ දෙසට යොමු කරනවා. එල්ල කරනවා. අපි කියනවා මේකට විත්තක්ය කියලා. නැත්නම් සම්මා සංකප්පය කියලා. මොකද යොමු කරවීම. ඒ යොමු කරනකොට සමහර වෙලක හිතේ තෙන්ටි යනවා සමහරවිට හිත හිතුවක්කාර විදිහට වෙන තැන් වලටත් යනවා. නමුත් යම් වෙලාවක ගියොත් ඊගාවචනයේදීත් ඒ වාගේම මේ පවතින පින්වීමට මේ එල්ල කරනවා. ඊගාවචනයේත් එල්ල කරනවා. මෙන්න මේකට කියනවා නිරන්තර හතරක් නොතබ දිගට පවත්වන නම් හිතත් මෙනෙහි කරන අරමුණක් හැර අතරමැද රාගයට රිංගන් ටිකක් නැතුව යනවා. නැත්නම් කාමච්ඡන්දේ නැතුව යනවා. මේ අරමුණ මත නොවේ වශයෙන් තේන තරහ හිතකට රිංගන් ටිකක් නැතුව යනවා. නැත්නම් ව්‍යාපාදේ නැතුව යනවා. ඉතින් මේ අරමුණ ඔහෙ තියෙනවා මමත් මෙහෙ ඉන්නවා කියලා වගේ කම්මැලිකම උදාසීන බව කුසීත බවට හිතක් ඉඩක් නැතුව යනවා. නැවත නැවතත් ඔසවසව හිත අරමුණේ නම් වෙන නිසා. ඒකවල තීන මිදේ නැතුව යනවා. ඊගාවට මම හිත කයට යොදවන්න ඕනද? බිම්බීම හැකිලිම සිදු වෙනකොට උගුරේද බලන්න ඕන, කකුව මැදද බලන්න ඕන, නැත්නම් උදරයේද බලන්න ඕන කියලා ඒක මේක කල්පනා කර කර ඉන්න හිතක් තියෙන කෙනාට කවදාකවත් දා පින්වීමට හිත යොදවන්න. පින්වීමට හිත යොදවුණා නම් එල්ලේ හරියටම තියෙනවා. එතෙන් දෙහිත යනවා නම් අන්න අර කියන විදිහ ඒකතෝ මේකතෝ කියලා විස්ත විසිරී යන ස්වරූපේ. අතනක් තියෙනවා මෙතනක් තියෙනවා ඉරියව්වක් පේනවා උණුසුම් බවක් පැටහෙනවා ශබ්දත් ඇහෙනවා එහෙම බවක් නැහැ. හිත හරියට එක තැනක අවික්ෂේපගත වෙනවා නැත්නම් එක රාශිය වෙනවා. එතකොට උද්දච්ච කොක්කොච්ච කියන නීවරණ දින්න කියලා. ඊගාවට සැක උපදවන මේක පින්වීමකට මේ විදිහට හිත එල්ල කරන්න පුළුවන් කියමු ඕකෙන් පුළුවන් ද නිවන් ලබන්න උඩේ වගේ පුදු පොඩි දෙකේ පන්ති ළමයකට උනත් කරන්න පුළුවන් වැඩකින් පුළුවන් ඒ උද්‍යප්පේ ඥාණය ලබන්න ඕකෙන් පුළුවන් වේද භංග ඥාණය ලබන්න සමහර විටක මේක මේ මාව ඉර කරලා බැඳ කරලා තියන්ට ගුරුවරු විසින් පනවකෝ නීතියක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක පිළිබඳව උත්තර විශ්වාස කරන්න ඕනේ නැහැ කියලා සමහර වෙලාවට ওই වගේ වෙන්න වෙන්න පුළුවන් වෙන විදිහකට වෙන්න විවිධාකාර සැකමතු වෙනවා. මේ තන හරිද ගුරුවරයා හරිද ස්ථානේ හරිද ක්‍රමයේ හරිද ආදි ක්‍රමයක සැකමතු වෙනවා. ඒ ඉන්නේකේම සැකයක්වත් තියෙනවනේ අර මොනද හිත නැංවීම වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය තේරුම් ගන්නවා නම් යම් මොහොතක පින්දීම ඇති වෙන වෙලාවේදී නැත්නම් ආස්වාසය ඇති වෙන වෙලාවේදී ඒ සමග හිත තියෙනවා කියලා කියන්නේ මේ පහම නැහැ. මේකට කියනවා ප්‍රතිපක්ක අනබිභූතෝ. ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් යට නොකරගත් අවස්ථාව. ප්‍රතිපක්ෂ ධර්ම කියන්නේ නිවර ධර්ම. නිවර ධර්මයේ යට නොකරගත් වෙලාවල අප්පිතෝ විය. හරියට සමත භාවනා කළ අර්පණා සමාධියකින් හිත අරමුණට බැසගත්තාසේ නැත්නම් අරමුණට හිත සමීපව පිහිටෙව්වාසේ අර්පණාවක් නෙවෙයි නමුත් අර්පණාවක් වගේ චිත්තං විචලං තපේ චිත්තං සසල කරේ මේ තමයි ඝන මත්ත්‍ය ත්‍ිතික සමාධිය නැත්නම් ක්ෂණික සමාධියේ ස්වરૂපය මේ නිසා <clears throat> ඒ ක්ෂණික සමාධිය සඳහා කටයුතු කරන යෝගාවචරය අප්‍රමාණ උත්සාහ කරන්න ඕනේ බුදුමාකාර ගෞරවයක් කරන්න ඕන මේ දෙන උපදේශවලට. සැක කරනවා නම් ඒක දෝ මේක දෝ කියලා හිත විසිරී යනවා නම් නින්දට වැටෙනවා නම් අරමුණ නීරස කරගන්නවා නම් අරමුණට ඕනකට වැඩිය බැඳෙනවා නම් කටයුත්ත කරගන්න අමාරුයි. මේ නිසා අපි එදා සඳහන් කරපු විදිහට සමත භාවනා කරන යෝගාවචරයන් ආනාපානීයදී කුෂ්ම රැල්ලට හිතියොතනවා. මේ හුස්ම රැල්ලේ අර වගේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ සමතේ සඳහා කරන භාවනාව නිසා සමහර විටක එකම අරමුණේ නැවත නැවතත් නැවත නැවතත් යොදාන යනකොට බොහොම පහසුවෙන් මේ භාවනාවේ යත්තා වූ සාන්ත සීතල ස්වરૂපයේ බොහොම ඉක්මනට වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් විපස්සනා යෝගාවචරයට ඒ තරම් ඉක්මනට ඒ භාවනාවේ රසයක් සාන්ත සීතල බවක් ඇති වෙන්නේ නැහැ. ඒ යෝගාවචරයාගේ සමාහට නොතිබුණු වේදනා රාශි මතුවෙන්න ඉඩ තියෙනවා. කවදාකවත් නැති වෙච්ච හිතවිලි රාශි මතුවෙන්න ඉඩ තියෙනවා. පිටින් ඇහෙන ශබ්ද කනට යවුල්නනිනාගේ ඇරෙන්න ඉඩ තියෙනවා. ඉස්සරහට එන පොඩි ආලෝකයක් පවා දරා ගන්න බැරි තරම් තද ගොරෝසුට වැටෙන්න ඉඩ තියෙනවා. මේ නිසා මේ යෝගාවචර දෙපළට සමතේ වර්ධන යෝගාවචරයට සහ විපස්සනා වර්ධන යෝගාවචරයට බැලුවොත් විපස්සනා යෝගාවචරයට මේ හරියටම එල්ල කරමින් දුෂ්කර කටයුත්තක් උපදින උපදින ආරමුණ මතට හිත එල්ල කරමින් ඒ මත සමාධිය ඇති කරන්න හදනකොට මේ විදිහට වේදනා, සිතිවිලි, ශබ්ද නැත්නම් කම්මැලිකම් මොන මොන දේවලින් හරි බාධාවල් කැපිපේන්න කොපියන මට්ටමට එන්න පුළුවන්. සමත යෝගාවචරයට එන්නේ නැතුව නෙවෙයි එන්නේ ඉඳී තියෙනවා. නමුත් බොහෝ අවස්ථාවල සමති යෝගාවචරය මේකත් වඩා හොඳ නිශ්චලතාවක් හොයාගෙන භාවනා කරනකොට හිත සාන්ත සීතුල තත්ත්වයටපත් වෙනවා. මේ නිසා ස්වරූපේ සාමාන්‍ය ආචාර්ය මතයක් විදිහට සමත භාවනාව සුඛ ප්‍රතිපදාවට විපස්සනා භාවනාව දුක්ඛ ප්‍රතිපදාවකට වශයෙන් අපි එදා තේරුම් ගත්තා. මේ විදිහට විකතම දුක් වේදනාවේ විපස්සනාව ගෙන යා ගන්නවා කියන එක වෙන්න පුළුවන් කාරණාවක් නේ. කාට නමුත් ශරීරයේ ඉවසන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා හිතේ ඉවසන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මුලදී නම් භාවනා මධ්‍යස්ථානට ආපු ගමන් නැත්නම් මේ විපස්සනාව පටන් ගත්ත ගමන් ලොකු ශක්තියක් හිතේ තියෙනවා සද්ධා වශයෙන් වීර්ය වශයෙන්. අන්න ඒ වෙලාවේදී නම් යෝගාවචරයට කියන කියන විදිහට ඒ විදිහට ආරමුණට යොදාවි. නමුත් මේක දිගින් දිගටම සුමානියක් දෙකක් තුනක් හතරක් වශයෙන් යද්දී මේ කියන විපස්සනා භාවනා යෝගාවචරයට මේ කටුක ස්වરૂපය අදුවීමක් වෙන්නේ නැතිනම් මේ යෝගාචරය බොහෝම ඉක්මනට එපා වෙනවා. නමුත් වාසනාවකට වාගේ විපස්සනාවේදී හරියට මේ උපදේශපන්තිය පිළිගන්නවන යෝගාචරය මතුවෙන මතුවෙන අරමුණට ඒ ඒ ක්ෂණයේ හිත නැන්වීම කරනවන මේ කනික සමාධිය ඇති වෙලා කණික සමාධිය කියන්නේ මෙහෙමයි කියලා තේරුම් අරගෙන මේ කණික සමාධිය වැඩිීමේදී අන්න සමත යෝගාවචරයාගේ සමාධිය වැඩුණා හා සමාන සුඛදායි වේදන අපි වෙන පටන් අරගන්නවා. වෙනස තියෙන්නේ සමත යෝගාවචරයට ඉක්මනින් ලැබෙන්න පුළුවන් මේ පහසු සුඛ පීති වේදනා විපස්සනා යෝගාවචරය ලබනකොට ටිකක් අහුවෙලා. මෙන්න මේ කාලය තමයි තීරණාත්මක අවස්ථාව. මේ කාලය තමයි යෝගාවචර හිත පිරිය ගන්න අවස්ථාව. දමල ගහලා යන වෙලාව. එහෙම නැත්නම් කටුක අවස්ථාව ඉක්මවා ගන්න බැරුව හැමදාම සමහර විටක කටුක භාවයෙන්ම පවතින අවස්ථාව. ඒකට හේතුව මේ විපස්සනා භාවනාවේදී තියෙන්න ඕන මේ සක්කච්ඡකාරීකම. දවසින් දවස දවසින් දවස තමන්ගේ භාවනාව තියුණු සියුණු තියුණු මට්ටමටපත් කරගන්න බැරි වුණොත් මෙන්න මේ කටුක භාවයේ මේකෝ රැඳී ඉඳ වෙනවා නැත්නම් භාවනාව කැඩෙනවා. මේ தත්ත්වයේ දිගට ගියොත් බොහොම මනස වේසයි. බොහොම වේසයි මනසට. මනස දෙලොවක් අතර රඳිලා තියෙනවා. ඒ පුද්ගලට කාමයෙන් ලැබෙනා වූ කාම සුඛයක් නැහැ. භාවනාවෙන් ලැබෙනා වූ ධර්ම සුඛයක් නැහැ. ඒ නිසා යෝගාචර විකෘති වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ධර්ම දේශනා මාර්ගයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යෝගාවචරය හරියට දැනගන්නවා නම් මේ විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන වෙලාවේදී අරමුණට හිත නැංවීමෙන් සමාධිය නම් හදා ගන්නවා කියන්නේ මේකයි ඒකට අවශ්‍ය කරන දේ මේකයි. මේ වෙලාවේදී දුකක්. නමුත් සද්ධාවෙන් අපි ඒක පිළිගන්න. කොහොමද පිළි අරගන්නේ නැත්නම් කොහොමද ඒක අපි හිත හදා හිත හදාගන්නේ නොබෝ කාලයකින් මේක ප්‍රතිඵල අපිට දැක ගන්න පුළුවන් වෙනවා කියන පොරොන්දුව හිතට දීලා. ඒ ලැබෙන නොබෝ කාලෙකින් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? හරියට සමත යෝගාවචරයට වාගේ හිතේ සමාධිය ඇති වෙලා ඒ තුල නාම රූප වෙන්කර දැන ගැනීම හේතුඵල දැන ගැනීම ආදී විවිධාකාර ඥාන මෝදු වෙන්න පටන් ගන්නවා. අන්න එහෙමනම් අර හිතට ගතට දීපු පොරොන්දුව බොහෝම ඉක්මනට සාතික කරලා කුටි විඳ ගන්න පුළුවන්. එහෙමනම් ඇතුළෙම ලොකු ශ්‍රද්ධාවක් පහළ වෙනවා. මෙන්න මේ දෙක අතර වෙනස මොකද්ද? සම විපස්සනා යෝගාවචරය මුලදී සමතය වඩලා ඒ සමතය යම් කිසි ප්‍රමාණයකට තහවුරු කර ගැනීමෙන් පසුම ලැබෙනා වූ ප්‍රඥාව මතු කරගන්නේ කොහොමද නැත්නම් මේ විපස්සනාවේදී මුලින් උතුමාකාර වෙහසක් සෑහෙන උත්සාහයක් සෑහෙන පිළිගැනීමක් සෑහෙන ක්‍රමානුකූල යෙදුමක් කරමින් කරමින් සමතේ වඩන යෝගාවචරය මේ සමතය ඥාණයට හරවගන්නේ කොහොමද නැත්නම් ඥාණය පහළ වෙන තරමට සමතේ මෝරවාගන්නේ කොහොමද කියන එක දැනගන්න අද ධර්ම දේශනාවද අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කොටස පැහැදිලි කරගන්නවා. යෝගාවචරය ආනාපාන නිමිත්ත විපස්සනා කරන වෙලාවේ නැත්නම් ඉන්දීම හැකිලිම අරමුණ විපස්සනා කරන වෙලාවේදී අහවල් දේ නිසා මේක කරනවාද කියලා කියන්න බෑ කරන දේ එකම දේ ශ්‍රද්ධාවෙන්මයි. කල්යාණ මිත්‍රයෝ විසින් දෙන උපදේශ පන්තියේදී යටත් පහත් භාවයමයි. අන්නේ යටත් පහත් භාවයේ මත පිම්බීමක් මතුවෙන වෙලාවේදී ඒ පිම්බීමෙත් හිත නංවනවා. හිත නංවලා මේ පිම්බීම යම් තාක් ක්ෂණයක් දෙකක් තුනක් පවතිනවාද ඒ පවතින පවතින පුරාම හිත ඒ සමග ආශ්‍රේය පවත්වන්නට උත්සාහ කරනවා. එතකොට ඒ අරමුණ මැකිලා ඉබේම ස්වභාවයෙන්ම හැකිලීමේ ආරමුණට නැත්නම් මූල කර්මස්ථානයේ දෙවෙනි පළුවට මතුවෙන්න ගන්නවා. ඒ මතුවෙනකොට අන්නර පින්දීමද කලා වගේ මිත්‍යාව ගෞරවයෙන් ලොකු නැවුම් භාවයකින් අර හැකිලීමටත් හිතියොද. හැකිලීමට හිත යොදනකොට හැකිලීමේ ස්වરૂපේ වැටෙනවා. එතකොට ටික වෙලාවක ඒක නැති වෙනවා. මෙන්න මේ වැටෙන ස්වરૂපය කියන පින්වෙන වෙලාවේදී Tamanට වැටේවි තද වෙනවා විශාල වෙනවා. දැනුමක් පිම්බෙනා වගේ වැටෙනවා. කුලකට රෙද්දක් වැනෙනා වගේ වැටෙනවා. ආදී ක්‍රමයට මේ වැටෙන දේවල් හැකිලිම දිහායනකොට වෙනස් ස්වරූපයකට වෙන්න පුළුවන් වැටෙහි. යෝගාවචරය මෙන්න මේ වැටහීමට තනදී කටයුතු කරනවා නම් මතුවෙන මතුවෙන අවස්ථා හිත නම් ඒ නාම පිහිට එහිම පැවැත්වීම සඳහා මෙනෙහිත් කරනවා. කරන ගමන් Tamanට වැටෙනවා පින් වෙනවා වගේ. බැලුමක් පින් වෙනවා. නැත්තම් තද වෙනවා වගේ. මෙන්න මේ ස්වરૂපය වෙන මේ අතරමැද වෙන විදිහක කියනවා හිත නැංගුවාට පස්සේ මේ වැටෙන පින්වීමෙන් තොර වෙන මොනවත් නැහැ ඒකාන්තෙම පවතින පින්වීම පමණයි කියන වැටීමට එනකන් කිසිම දෙයකට ඉඩ නොතබ නොදන්නා දෙයකට ඉඩ නොතබ ආත්පස දැක ගන්නා ස්වરૂපේ හිත සාදර හිතින් ඒ තොරතුරු උකහා ගන්නවා නම් යෝගාවචරයට සමහර විටක ඊ타මත්ම ගෞරවයේ ඊ타මත්ම සැලකිල්ලෙන් බලන සමාජ මේ තදවීම තුළ සමාජ උණුසුම් ගතිත් වැටෙන්න ඉඩ තියෙනවා. සමාජ සිසිල් ගති, සමාත්මිකන් හැඹරෙන රැලි ගහන ගති, වැగిරෙන පිටු කරන ගති, සලන ගති නාන අප්‍රකට ඒවා වැටෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචරයා මේ වැටෙන දේවල් වලට ගරු කරන්නේ නැතුව මේක ඉච්චර වැටනා දෙයක් නෙවෙයි කියලා නොසලක හැරියොත් සමාධිය තහවුරු කිරීමටත් බාධා සිද්ධ වෙනවා. ඉදිරියේ පහළ වෙන්න තියෙන ඥාන වර්ධනයටත් බාධා සිද්ධ වෙනවා. ඒ නිසා ආචාර්යවරු, කල්යාණ මිත්‍රයෝ මතක් කරනවා අරමුණ මේකයි කියලා දැනගන්න. මොකද අරමුණ කියන්නේ පින්වීම. තමයි ඒ දෙයි පිළිතන ආකාරය නැත්නම් මේක විපස්සනාට නංවා ගන්න කොහොමද? පින්වීම පින්වීම වශයෙන් මෙනෙහි කිරීමයි. ඒ තමයි යෝගාවචරයේ කටයුත්ත. ඒ නිසා පින්වීම බව මෙනෙහි කරන්න. මෙනෙහි කරලා මෙනෙහි කරන හිතට පින්වීම එල්ල වෙච්චාම කොහොමද වැටෙන්නේ? එතකොට කියන්න පුළුවන් තද වෙන ගති වැටෙන ප්‍රකට වශයෙන් සමහර වෙලාවට රැලි ගහන බවවල් තේරෙනවා සමහර වෙලාවට හැකිලෙන මේ පිටු කරන තලන ගති වැටෙනවා. මෙන්න මේ විදිහේම සැලකිල්ලකින් හැකිලීමටත් හිත යොදවනවා නම් හැකිලීමේදී මූල සිට මැද දක්වා මැද හරහා අග දක්වාම පවතින ආ වූ සියලුම ස්වરૂප දැක ගන්න පුළුවන්. මේ අතරමැද යම් තැනක් නොදක අතහැරියා නම් නොසලකිල්ලෙන් අතහැරියා නම් ඒ තාක් සැකෙට ඉඳී. යන්න අවස්ථාවක යෝගාවචරය එක පින්වීමක ඇතිවෙනා වූ මේ පින්වීම ස්වરૂපයේ දෙවෙනි පින්වීම දක්වාම ගෙනිලා එහෙදි කලින් දැක්කට වැඩිය දැක ගන්න උත්සාහ කරනවා. තුන්වෙනි පින්වීමේ ඒටත් වැඩිය දැක ගන්න උත්සාහ කරනවා. මේ විදිහට පත්වගෙන පත්වගෙන යනවනම් යෝගාවචරයට මේ පින්වීමක තුල සිටි වෙන්න පුළුවන් සෑම සිද්ධියක්ම තමන්ගේ ශක්ති ප්‍රමාණයට වැටහෙන්න වැටහෙන්න යෝගාවචරය තේරුම් ගන්නවා මේ රූප ධර්ම පද්ධතියත් ඒ පිළිබඳ අවබෝධයක් තොර අවබෝධයෙන්ුත් තොර පින්වීම කියලා වෙන විශේෂ දෙයක් නැහැ. පින්වීම තුළ පවතින්නේ තද වෙන තෙරපෙන ගති. බර හැලු ගති. උණුසුම් සිසිල් ගති. එහෙම නැත්නම් කියනනම් මේ මහා භූත හතරේ රූප ස්වરૂපය. ඒක දැන ගැනීමද කියනවා නාම ධර්මයේ කියලා. මෙන්න මේ විදිහට මේ තුල පවතින්නේ නාම රූප දෙක පමණක් කියන එහෙම නැත්නම් නාම රූප දෙකෙන් තොරව මේ පින්වීමක් තුල වෙන කිසිම දැක ගන්න බැරි අත්දැකීමට හසු කර ගන්න බැරි গুপ্ত ස්වරූපයක් නැහැ. උදේට පට ඇරලා දැක ගන්න පුළුවන් වෙන දවසට අන්න යෝගාවචරයට වැටෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකේ නාම රූප ධර්ම වලින් තොර වෙන කිසිම දෙයක් නැහැ. මෙතන සත්වයේක්ය පුද්ගලයේක්ය ස්ත්‍රියාවක්ය පුරුෂයෙක්ය හොඳය නරකය මොනවාක්වත් නැහැ ඍජු තමන්ගේ අත්දැකීමත වර්තමාන මොහොත වශයෙන්ම එළඹී බලනවන ආත්පසින් බලනවන මේ බුද්ධ වචනේ විතරයි හේන්නේ එයින් එහාට මතුවෙන්න දෙයක් මෙතන නැහැ තියෙනවනම් මේ තදවීම තුල සහැල්ලු බව තියෙනවා උණුසුම තියෙන්නේ, සිසිලස තියෙන්නේ, චලන ගති තියෙන්නේ. හැඹරෙන, තලි ගහන ගති, පිටු කරන ගති තියෙන්නේ. මේ ගති සියල්ලම දැක ගැනීමට සාදර හිත ඇති කර ගන්නවනම් මෙන්න බුද්ධ වචනේ බොහෝම ශීඝ්‍රයෙන් කොහොම ඉක්මනට ලං වෙන්න පුළුවන්. නමුත් යෝගාවචරයට මතුවෙන්නේ ඉතාවත් ප්‍රකටව තදවීම පමණයි. යෝගාචරය එතනදී කුසීත වෙනවනම් මේ ඇති කියලා හිතනවනම් අන්න යෝගාවචරය තමන් ඇති කරගත්තා වූ සමාධිය පිළිගන්නේ නැති, අදහන්නේ නැති, ගෞරව කරන්නේ නැති ස්වරූපයටපත් උනොත් එතන හිටිනවා. වර්ධනයේ හිතේ වර්ධනය එතන හිටිනවා. ඊට පස්සේ බලනකොටත් යෝගාචරයට පෙන්නේ දැන් පිම්බීමේ තද වෙනවා විතරයි. ඉතින් පහුවෙන්ද ඇවිල්ලා ආපුවාම ආපුවාම කියන කොච්චර වෙලා භාවනා කරනවද? පැය 3මාරක්, 4ක්, සමහර 5ක්, 6ක්, 7ක්. කොහොමද පිම්බීම ඇතුළේ? ලෝකාචරයයි කාලක් කතා කරලා කවදාකවත් පින්බින් වැටුණා කරේ කියන්නේ. රාජය කියන බඩ රිදුනා, කොන්දේ අමාරු ආවා, මේ සත්තු කෑ ගැහුවා. මේ වේදන අයතනේ පින්බින් හැකිලිම සම්බන්ධ කීයද තොරතුර හැර කියන්න යම් තාක් වචන කියනවාද? යම් තාක් තොරතුර ඔක්කොම කීතයි. කවදාකවත් මෙච්චර මේ අපි භාවනා කරේ මේ ධනං මූල කර්මස්ථානයේ වශයෙන් ඉසමුදුනේ පිළිගත්තා වූ මේ සංසිද්ධියට සිහි බුද්ධිය යුක්තව මෙනෙහි කරමින් හිත යොදන වේලාවදී ඒ දේ වටහා ගන්නටි කියලා ගන්නට බොහොම කල් යනවා. ඒක අදාහ ගන්නට බොහොම කල් යනවා. වැදගත් දේ නම් කල් යාම නෙවෙයි. කල් ගිහිල්ලා හරි වටහා ගන්න එකයි. එහෙම වුණොත් දෙපාර්ශ්වෙම දිනු. යෝගාචරය දිනු කර්මස්ථානාචාර වෙනතන් උපදෙස් දෙන පැත්තක් දෙනවා. යන්න වෙලාවක වටහා ගත්තේ නැත්නම් ඒ තා කල්ම යෝගාවචරය දෙලොක් අතර හිතකලා. ඒ නිසා මෙතනදි තේරුම් ගන්න ඕනේ මේ ක්ෂණ මාත්‍ර වශයෙන් ඇති කර ගන්නා වූ සමාධියේ ප්‍රෝජනය ඵලය දන්නේ නැත්නම් ඒ අස්වැන්නේ නෙලාගන්නේ නැතිනම් ඒ ගොවිතන සරු වෙන්නේ නැහැ. කොච්චර භාවනා කරත් තමයි මේ දෘෂ්ටි කෝණය හරියට හරිගස්ස ගන්න ඕනේ. මේ භාවනා කිරීමේදී අරමුණකට අපි හිත නංවන්නේ නැංවීමෙන් নানা ප්‍රතිඵල ලැබෙනවා. උතුම්ම ප්‍රතිඵලය තමයි ඒ අරමුණ වර්තමාන වශයෙන් වටහා ගැනීම. මේ වැටෙන්නේ නොදන්න වචන වලින් නෙවෙයි. නොදන්න ගැඹුරතාව වලින් නෙවෙයි. Taman දන්න ක්‍රමයට. Taman දන්න ක්‍රමයට වැටහිච්ච දේ අන් කේන්දරේ හඳහන වාගේ යෝගාවචරයාගේ ඉදිරි ගමන තීන්දුව කරන්නේ. ඒ නිසා භාවනා කරනකොට යෝගාවචරයේ මේ කනික සමාධිය ඇති කර ගන්නවද නැද්ද කියලා බලන්න අපි මේ මේතිකල වගේ ස්ථානවල විනා සුමානයක් දෙකක් දෙනවා. ඒ කාලය තුල යෝගාවචර සඳහන් කරන මෙන්න මෙච්චර කාලයක් කරුණා කරලා හිත ආරම්භයේ නැංවීම කරන්නට සක්මන වශයෙන් කරන්න පරියන්කේ වශයෙන් කරන්න අනිත් තැන්වලදී සතිය පිහිටවන්න. පරියන්කේදී මේ ප්‍රයත්නය කරනකොට එකම ක්ෂණයක් හෝ අරමුණට හිත නංවන්න පුළුවන් ද පරිදි කියන එක ඉස්සෙල්ලාම කියනවා. කියනකොට අරමුණ මොකද්ද කියන්නේ? මේ අරමුණට හිත නැංවියේ කොහොමද කියන්නත් එතකොට වැටුනේ මොකද්ද කියන්නේ? බලන්න යෝගාවචරයාගේ ගොනුවක් හරියට එල්ලයක් කොච්චර දුරට මේ උපදේශ ඉතු කරනවා නම් ඒකට කියන්න පුළුවන් යෝගාවචරය දැන් බලන්නේක් බවට පත් වෙලා ඉන්නවා. බැලුවොත් මේ නොතිබුණු දෙයක් නෙවෙයි. මේ කවදාකවත් මේ බුදුරජාණන් වහන්සේ විසින් මවලා පෙන්වන්න හදන දෙයක් නෙවෙයි. නැත්නම් ආචාර්ය પરම්පරාව විසින් මවලා පෙන්වන්න හදන දෙයක් නෙවෙයි. යෝගාවචරය මනස්කල්පිතයක් නෙවෙයි. හිතලුවක් නෙවෙයි. මේ දේ හැමදාම වෙමින් තිබුණා. නමුත් කවදාකවත් මේ විදිහට බැලුවේ නැහැ. බැලුවේ නැති නිසා පෙන්නේ මෙන්න මේ විදිහට බලන්නේ නැතුව බැලිලි ජාතිනා ලෝකෙ ගොඩක් තියෙනවා. ඊයේ බැලිලි වල තියෙන දිගටම සංසාරයට බැඳින බැලිලි. මෙන්න මේ අමතර බැලිල්ලට විශේෂ බැලිල්ලට කියනවා විපස්සනා කියලා. පස්සනා කියලා කියන්නේ බලන එක. මේ වි කියලා කියන්නේ විශේෂ බැලීමක්. සාමාන්‍යයෙන් මේ ජීවනයේ සම්බන්ධ වර්තමාන මොහොතේ සිදුවෙන දේට සම්පූර්ණ අවධානය යොදවලා ඒ පිළිබඳව ගෞරවයේ ඊ බලල වැටහෙන දේ තමයි උතුම්ම දේ විදිහට සලකනවා නම් අන්න එතකොට පේන්න පටන් අර ගන්නවා සත්‍යයේ දොරටු වහල් කරවල් දෙක. මෙන්න නාම ධර්ම මෙන්න රූප ධර්ම. මේ දේ දැක ගන්න යෝගාවචරය එකම අරමුණට හිතිය දාන්න ඕනේ. නැවත නැවතත් හිතිය දාන්න ඕනේ. මෙනෙහි කරමින්ම හිතිය දාන්න ඕනේ. ලැබෙන දොරටුරු අගය කරන්න ඕනේ. ඒක තමයි තමන්ගේ භාවනාවේ තියෙන ප්‍රධානම අස්සන්න වශයෙන් සලකන්න ඕන. අන්න මේ විදිහට ගමන් කරනවා නම් යෝගාවචරයට වෙන විදිහට කියනවා නම් ලැබෙන හැම තදවීමක්ම, පෙරපීමක්ම, චලනයක්ම, උණුසුම් බවක්ම, සිසිලස බවක්ම මම දැනගනිමි, හාත්පසින් වටහා ගනිමි, හාත්පසින් අල්ලා ගනිමි කියලා බලාන බලාන යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ නාම ධර්ම කියන මේ දේ වටහා ගන්න හිතත්, රූප ධර්ම කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූතයන්ගේ ස්වરૂපත් හැර ආයේ මේ වෙනමම උපකරණ දාලා බලන්න එහෙම නැත්නම් වෙනම විශේෂ ඥාන ඇතුව බලන්න මොනම දෙයක්වත් මේක හැංගිලා නැහැ. තියෙන යමක් තියෙනවනම් මතුවේ. මතුනොත් පෙනේ. පෙනුනොත් ඒව නාම රූප. මෙන්න මේ විදිහට යෝගාවචරයට එක ක්ෂණමත් සමාධියක් තුළ එක මොහොතක ඇතිවෙච්ච සමාධියක් තුළ මේ තරම් ගැඹුරක් යන්නේ නැහැ. මේ නිසා මේ ඒක ආරම්මන නිරන්තරං පවත්තමානෝ ඒකාකාරයෙන් පවත්තමානෝ කියලා මේ ටීකාචාරින් වහන්සේ පෙන්වලා දෙනවා. ඊයේ අරමුණෙම නිරන්තරයෙන් අතරක් නොතබ අතරක් නොතබ කියලා කියන්නේ මේ තදවීමද කියලා කල්පනා කරන්න යන්න එපා. මේ තදවීම තේරුම් ගන්න ගුරුකම තිබිය යුතුයි කියලා කල්පනා කරන්න යන්න එපා. මෙතන උණුසුම තිබිය යුතුයි කියලා කල්පනා කරන්න යන්න. ඒ කල්පනා කිරීම කියලා කියන්නේ ඒ විපස්සනාට වස එකතු වෙන එක. කල්පනාවට ඉද නොතබ ඇත්ත ඇති හැටියේ ඊටම ලාමකයි, ඊටම මුරුදුයි නමුත් නිචි. වටිනාකමෙන් අඩු නැහැ. මෙන්න මේ විදිහට නිරන්තරයෙන් පවත්තන්ට යන්න ඕනේ ඒකාකාරයෙන් මනින්ට යන්න එපා. මට අද සහැල්ලුකම වැටුණා අපරාධ ගොරෝසුකම වැටුනේ නැහැ. නැත්තම් මට ගොරෝසුකම විතරයි වැටුනේ අපරාධ සහැල්ලුකම වැටුනේ නැහැ. මොනවාක්වත් අවශ්‍ය නැහැ. වැටෙන්නේ ගොරෝසුකම නම් ඒ ගොරෝසුකම වැටෙච්ච බව දැනගන්න. නමුත් සන්තෝෂ වෙන්නේ නැහැ. තව මොනවද තියෙන්නේ? තව වැටහ ගන්න තියෙන මොනවද කියලා අර පළල් හිතින්, සාතර හිතින්, පිළිගන්නා සුළු හිතින් බැලීමට තීන්දුව වෙනවා. වෙන විදිහට කියනවා නම් මේ ලබාගත් ආ වූ සමාධිය නැවත නැවතත් නැවත නැවතත් එහිම පැවැත්වීම මේකෙන් තමයි මේ ප්‍රඥාවට ඉඩ සැලසෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී තමයි යෝගාවචරයාගේ ජීවිතේ බොහෝමත්ව තීන්දුව අවස්ථාව. මේ අවස්ථාවේදී යෝගාවචරයා ලැබෙන ලැබෙන සෑම ක්ෂණයකම පරියන්ගේ වශයෙන් හෝ වේවා සක්මන වශයෙන් හෝ වේවා ඉදිරිදා කටයුතු වශයෙන් හෝ වේවා යොදාගෙන කටයුතු කරනවන බොහෝම සීක්‍රේ යෝගාවචරයට වැටෙනවා කොයිම මොහොතේ කොයිම ඉරියව්වකදී කියලා. ඇසීමක් වුණත් දැකීමක් වුණත් ආග්‍රහණය කිරීමක් වුණත් රස බැලීමක් වුණත් ස්පර්ශය ලැබීමක් වුණත් දෙකීමක් වුණත් හොඳට විස්තර සහිතව බැලුවොත් එකක් පැහැදිලි පරියන්කේදී පිම්බීම දිහා හැකිලිම දිහා බලාගෙනකොට වගේම මේකේ නාම රූප ධර්ම වලින් තොර දැකලා හොයලා බලා ගන්න බැරි හැංගිච්ච গুপ্ত මොනවාක්වත් නැහැ. ඥානීය සම්පූර්ණ වෙන්න සම්පූර්ණ වෙන්නේ මෙහි යත්තේ නාම රූප ධර්ම දෙක පමණයි කියන ශ්‍රී බුද්ධ වචනයට ළඟ. මේක අවබෝධ වෙන්නේ අහම්බේ. එක වැරකට එක ක්ෂණයකට සිද්ධ වෙනවා. ඒ අවබෝධ වීමත් එක්කම හරියට තද කරලා තියෙන ස්ත්‍රීලමක් එකපාර මුදාහරපුවා රින් ගාල පැනලා මේක නිදහස් වෙලා යන්නේ අන්න ඒ වගේ විශාල නිදහසක් හිතට වැටෙනවා. අපි මේ ගමන් කරන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් දේශනා කරපු අනුමත කරපු අනුශාසනය කරපු වැඩපිළිවෙලකයි ඒ නිසා මගේ හිත දැන් මානසිකාරයේ වශයෙන් අරමුණට ඇවිල්ලා තියෙනවා අරමුණයි හිතයි එකිනෙකට මුණ දාලා තියෙනවා නීවර ධර්ම නැහැ ඒ නිසා මට හොඳට අරමුණ දැක ගන්න පුළුවන්. ඒ අරමුණේ නාම රූප ධර්ම වලින් තොර වෙන මොනක්වත් නැහැ කියන්ට ආයතින් පුත්‍රජාන වහන්සේ අවශ්‍ය නැහැ. ධර්මයම සාක්ෂි. තමන්ගේ අත්දැකීමම සාක්ෂි. මෙතුආකල් තමයි යම් දුකක් වින්දානම් මේ භාවනාව සඳහා මෙන්න මේ සඳහා තමයි ඒ පදනම සැලසුනේ. ඒ නිසා යෝගාවචරය මෙතුආකාර යම් දෙයක් සද්ධාවෙන් බාර අරගෙන කටයුතු කරා නම් ගුරුවරයා කෙරේ ගෞරවයෙන් එහෙම නැත්නම් සංසාරේ බය නිසා ඒ සියල්ලටම උත්තර අර එක ක්ෂණයක අවබෝධය ලැබෙනවා. මේ ලැබීම නිසා යෝගාවචරයේ මෙතුආකාර තිබුණු සද්ධාව අපි කියනවා නම් යම් ක්‍රමයකට පුදු ඇදහිල්ලෙන් ආපු සද්ධාාවක් නම් අන්න දැන් වෙනස් වෙනවා. දැන් යෝගාවචරයට ඇදහිීමක් අවශ්‍ය නැ ඕනම වෙලාවක මේ සමාධියට ඇවිල්ලා පින්වීම දිහා බැලුවොත් වැටහෙවි මේකේ නාම රූප හැර වෙන මොකක් නැහැ. හැකිලිම දිහා බැලුවොත් වැටහෙවි මේකේ නාම රූප හැර වෙන දෙයක් නැහැ. සක්මනේදී එසවීමේදී යැවීමේදී තැවීමේදී. එදිනෙදා කටයුතු වලදී ඉදිරියට යනවා පස්සට එනවා. ඒ බලනවා මෙහෙම බලනවා. අදුන ධර්මයේ ඇස්පිල්ලම් ගන්න වාරයක් පාසා හෝ ඒ සඳහා ඇත්තා වූ චේතනාව කියනා වූ නාම ධර්මයේ ඒ අනුව පවතිනා වූ මේ චලන, පදවීම්, තෙරපීම් ආදී ගති. මේ නිසා යෝගාවචරය මෙතුවක්කල් විශ්වාස කරගෙන ආපු ශ්‍රද්ධාවට පණිනවා. ඒ පණ එන්නේ Taman සතිමත්ව ඥාණයට ඉඩ දෙමින් අත්දකපු දේවල් නිසා. මෙන්න මේ ශ්‍රද්ධාව තුළ ඉස්සල් තිබුණු ශ්‍රද්ධාවට අපි කියනවා නම් ප්‍රසාද ශ්‍රද්ධාව. බුදුජානක වහන්සේ කෙරෙහි යත්තා වූ සද්ධා සද්දේය ස්වરૂපේ මත ඇති ශ්‍රද්ධාව ධර්මයේ මත සංඥාවක් දැන් එන්නේ තමන්ගේම ඍජු අත්දැකීම මත එන ශ්‍රද්ධාව. මේකට කියනවා ඕකප්පන ශ්‍රද්ධාව කියලා. මෙන්න මේ ඕකප්පන ශ්‍රද්ධාව නිසා නාම රූප පරිච්ඡේද ඥානීය වශයෙන් අරමුණකට හිත යොදනකොට රූප ධර්ම මේකයි නාම ධර්ම මේකයි කියන එක අවබෝධයෙන් තමන්ට මෙච්චර සන්තෝෂය ඇති වුණා නම් ඉදිරියට ඇති දේවල් මමම කළ යුතුයි. මට කරන්න පුළුවන් මම කරමි කියලා විශාල කුසල ඡන්දයක් පහළ වෙනවා. ඉස්සරහට යන්න ලොකු ගැම්මක්. ලොකු ධෛර්යයක් පහළ වෙනවා. මෙන්න මේ කුසල ඡන්දේ නිසා යෝගාවචරයක් කිව්වොත් අර කරපු විදිහටම මතුවෙන මතුවෙන ඕනෙම අරමුණක් හරියට අරමුණ વિશે වික්ෂිප්ත හිතක් ඇති කරගන්න නැතුව ඒකාකාරව දිගට මෙනෙහි කරන්ට මෙනෙහි කරගෙන කරගෙන යනකොට ඉස්ති ඥාන මතුවේ කියලා අර ඉස්සර තරම්ම යෝගාවචර තේරුම් කරලා දෙන්න අපහසු නැහැ. මොකද හොඳ කුසල ඡන්දයක් තියෙන මේක කරලා බලන්න ආශාවක් තියෙන නිසා යෝගාවචරය දිගට වීර්ය කරන්න උත්සාහ කරනවා. යම් වෙලාවකට වීර්ය කරනවායි කියලා කියන්නේ ආරමුණට නැවත නැවතත් නංවනවා. කොච්චර කුසල ඡන්දේ කොච්චර සද්ධාව තිබුණත් කැමැත්ත තිබුණත් ඒක ක්‍රියාවට නංවන්නේ නැත්නම් ප්‍රතිඵල ගන්න තමයි. ප්‍රතිඵල ගන්න නම් වැඩ කරන්න ඕනේ. දකින්න නම් බලන්න ඕනේ. මේ බලන්න නම් අරමුණට නැවත නැවතත් නැවත නැවතත් හිත නංවන්න ඕනේ. ඒ නම් වනකොට අන්න කලින් තිබුණ සතිය තව දුරටත් පෙර මොහොතෙන් පසු මොහොතට පසු මොහොතෙන් ඊගා මොහොතට විදිහට දිගට පවත්තන්ට යනකොට සමාධියටත් ඒකෙන කුකුල් ලැබෙනවා. මේ සමාධිය නිසා සමාහිතෝ භික්කවේ යථා භූතං සජානාති. හිත සමාහිත භාවයටපත් වෙන්නපත් වෙන්න ඇත්ත ඇති ඇති වටහා ගැනීම ඉස්සලපින් දීමේ හැකිලිමේ පටන් අරගෙන පැතිරෙන මේ තුල නාම රූප ධර්මයෙන් තොර නැත්නම් නාම රූප ධර්මයන්ගෙන් තොර වෙන දෙයක් නැහැ කියන අදහස හොඳට නිසින්ින්ද වැඩේට පටන් ගන්නවා. නමුත් මේ අවස්ථාවේදී යෝගාවචරය මේ වැඩපිළිවෙලට යාදෙන සප්පාය කරුණු සපෙලා දුන්නේ නැතිනම් මේ වැඩපිළිවෙල බාධා වෙනවා. ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන්නේ තමන් උපයාගත්තා වූ තමන් වටහාගත්තා වූ මේ සමාධිය දිගට පැවැත්වීමයි. මේ දිගට පැවැත්වීම සඳහා මෙතුආකල් කරපු උත්සාහය නිසායි අද මෙතෙන්ට ආවේ. දැන් මෙතනින් එහාට ඥානීය බලාපොරොත්තු වෙනවා නම් ඉදිරියට යන්න ඕන ඒ සඳහා විශේෂ කැපකිරීම කරන්න ඕන. ඒ සඳහා විශේෂ ගෙවීම් කරන්න කියන. ඒකට අපි කියන ඉන්ද්‍රිය සංවරය කියලා. යෝගාවචරය වෙනදට වඩා ඉතාමත්ම තම්පත් ඉතාමත්ම සාන්ත වේ. මේ සමාධිය හොඳට තහවුරු වෙන විදියට ඉරියව් පවත්වන්න ඕන. දකින්න දකින්න දේවල් බලන්ත, දකින්න දකින්න දේවල් අහන්ත, කැමැති කැමැති දේවල් රස විඳින්ත, රහස ලබන්ත, ආග්‍රහණය කරන්ත, හිතට එන හිතවිලි හිතන්න ගියොත් යෝගාවචරයට මේ තියෙන ඥාන වර්ධනය කොහොම වෙතත් අර කණික සමාධියවත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරය කරන්න තියෙන මෙතුවක් ලැබුණ දේ හිත ධෛර්යමත් කරගෙන, සන්තෝෂමත් කරගෙන වෙනදට වඩා වගකීමක් ඇති කෙනෙක් විදිහට වෙනතර වඩා යුතුයකම් සම්භාරයක් ඇති කෙනෙක් විදිහට ධමනේ බිමනේදී ඇති tempat ස්වરૂපේ හම්බෙන හම්බෙන තය කරන කටළු කතා නතර කරලා දකින දකින දේවල් පිළිබඳව ඇස් බෝල කරකෝ කරකෝ බලන්නේ නැතුව tempat වෙන්නේ අන්නේම tempat වෙනවනම් මේ කනික සමාධියට ඉඩ ලැබෙනවා මේ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ සමාධිය කියලා කියන්නේ මෙන්න මේකයි කියලා හාත්පසින්ම තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ පිළිබඳව ධර්මීය මූල ධර්ම වශයෙන් පෙන්නකොට මේ සමාධියේ ඇති පෙන්වලා දෙනවා. මේ සාමාන්‍ය චෛතසික විස්තර කරනකොට මේ ලක්ෂණය, මේ රසය, මේ පච්චපත්ථානීය ප්‍රගතත්ථානීය වශයෙන්. අවික්ෂේප ලක්ෂණය තමයි සමාධියේ ලක්ෂණය. හිත වික්ෂේප භාවයටපත් වෙන්නේ නැහැ. එහිමේ දුවන්නේ නැහැ. මේ දෙන උපදේශයේ ඒකාන්තයෙන්ම සත්‍යයි ඒක කරන්න ඕනේ කියන පිළිගැනීම තියෙන උපදේශ පිළිබඳ වික්ෂේප භාවයක් නැහැ. පරියන්ක ඉන්න වෙලාවේදී මම මුලට අරමුණ මේකය අනිත් අරමුණ මේකය කියන එකට ඒ පරියන්කේදී කල්පනා කරන්න කියන්නේ. මම හොඳටම දන්නවා මෙන්න මගේ මූල කර්මස්ථානය. ඒ නිසා හැකි හැම වෙලාවකදීම මූල කර්මස්ථානට කියනවා. යම් වෙලාවක මූල කර්මස්ථානයේ යට කරගෙන බිඳගෙන උබා තබාගෙන වෙන අරමුණක් එනවනම් අපි ඒ අරමුණ ගන්න ප්‍රකට වශයෙන්. එහෙම නැතිනම් මූල කර්මස්ථාන වික්ෂිප්ත භාවයක් නැහැ. ඒ වගේම මූල කර්මස්ථානයේ ඉඳද්දී ශබ්ද ඇහෙනවා, රූප ඇහෙනවා, රූප දකින්නවා ආදී විදිහට මතුවලා එනවා. හොඳට සමාධිගත වෙච්චාම මේ නාම විශේෂයෙන්ම නාම රූප ධර්ම මේකයි කියලා වැටෙන මට්ටමට යනවන මේ එක පිම්බීමක් ඇතුළතම තදකමක් වැටේ. සමහර විට පුදුමයි ඊ ගාවට ඒ ක්ෂණී එතනදීම සෑහළු බවක් වැටේ. උණුසුමත් වැටෙනවා සිසිලකත් වැටේ. චලනයක් වැටෙනවා දරණකමක් වැටෙනවා. පිටු කරන බවක් වැටෙනවා වැగిරෙන බවක් වැටෙනවා. මේ වැටෙනකොට යෝගාවචරයට හිතනවා දැන් මේ පිම්බීම හැකීමද මේ මම බලන්නේ. එහෙම නැත්නම් මේ ගතිය වලින් කොහොමද මම හිත යොදන්නේ? දැන් පිම්බීම මෙන්න නැති වුණාද? මොකද ඒකේ සතහන නැතුව ගිහිල්ලා දැන්. ඒ වැඩ කරන ආකාර තමයි නැති වෙලා. ඒකේ අත්‍යන්ත ලක්ෂණ විතරයි පේන්නේ. යෝගාවචරය අර මුල ඉඳලා සතිමත්ව හිටියනම් Taman දන්නවනම් මෙතෙන් දෙනකම් Taman ආවේ ඉන්දියාවේ මේ ගොරෝසු තලපටන් සියුම් වේගට එනවයි කියලා කිසියම් වික්ෂිප්ත භාවයක් නැතුව Taman තේරුම් අරගන්නවා මේ මහා භූතියෝ තම තමන්ගේ භාෂාව කතා කරන වෙලාව. මේ මම ඉන්නවා කියලා නැගී හිටින වෙලාව. හොඳට මේක පිම්බීම හැකිලිම සිදුවෙන දෙයක් නිසා එහිම හිත අවික්ෂේප භාවයෙන් තන්පත් වෙනවනම් අන සමාධිය. මේ පිටිබඳ වික්ෂිප්ත භාවය එනවනම් සමාධියට විරුද්ධ ධර්මයක්. මේ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ අවිචිත්ත භාවය. විචිත්ත භාවයෙන් තොරකම තමයි සමාධියේ ලක්ෂණය. ඊගාවට සම්පින්දන රසය තියෙනවා. මේකෙන් කරලා දෙන කෘත්‍යයක් තියෙන. ඒ විදිහටම තියාන් හිටියොත් ඒ සමාධි চৈতසිකයේ ඇතිවෙන්න අදාළ වෙන අනිකුත් চৈতසික ධර්මයි. චිත්තුපාද ධර්මයේ සියල්ලම පිළි කරලා මේ සමාධිය වැඩි කිරීමට යාදෙන තාලෙට හැදෙනවා. ශ්‍රද්ධාව කුසල ඡන්දයට තුඩු දෙනවා. කුසල ඡන්දයෙන් වීර්යය ඇති කරගන්න. වීර්යයෙන් සතිය ඇති කරගන්න. සතියෙන් සමාධිය ඇති කරගන්න. මෙන්න මේ විදිහට සමාධිය වැඩිවීමට අවශ්‍ය යම් ගුණයක් අවශ්‍ය වෙනවා නම් චෛසික ධර්මවල අන්න ඒ දේ එන්න පටන් අරගන්න. මේ විදිහට කියනවා නම් හිත නැවත නැවතත් යොදන්නේ නැතුවම හිත ඉබේම පින්නෙම හිතින් පටන් අරගන්න. හිත ඉබේම හැකිලිම හිතින් පටන් අරගන්න. මෙන්න මේ ස්වરૂපයේ දිගට පවත් ගන්න ඕනේ. එතකොට අපි අනුග්‍රහය දක්වා වෙනවා. ඒ වගේම තමයි මේ විදිහේ ලක්ෂණයේ වශයෙන් අවික්ෂේප ස්වરૂපය රසයේ වශයෙන් මේ පිදු කරන ස්වરૂප සම්පින්දන රසයේ ඊගාට පච්චපත්තානේ වශයෙන් යෝගාවචරයට හිතේ ඒකාග්‍ර භාවය උපසම රසය කියලා කියන මේකට. මෙන්න මේ උපසම රසය තුල පමනයි ප්‍රඥාව පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රඥාවට අවශ්‍ය කරන වේදිකාව සලසලා දෙනවා. ඒ නිසා යෝගාචර තේරුම් ගන්නට එන්නේ එන්නේ එන්නේ එන්නේ තමන්ගේ දර්ශනය පැහැදිලි වෙන්න ඕන. ඊටාම නිර්ආවුල් භාවයටපත් වෙන්න ඕන. නිය ආලෝකවත් වෙන්න ඕන. එහෙම නැතුව අවුල් භාවයේ දිගින් දිගට පවතිනවනම් සැක පහළ වෙනවනම් ඉදුම් හිතුම් නැති තරමට ස්පාසු නැති මට්ටමකටපත් වෙනවනම් ඒ ස්වરૂපයේ සමාධියක් ඇති වෙන ප්‍රඥාවක් ඇති වෙන තත්ත්වේ. මේ වගේම යෝගාචර තේරුම් ගන්න මෙහෙම දෙයක් ඇති කරගන්නට ආසන්නයේම Tamanට උදව් කරන්නේ මොකක්ද? ශ්‍රද්ධාව, වීර්යය, සතියය කියන මේ ධර්ම සමාධියක් ඇති කරගන්න උදව් වෙනවා. එන විදිහට කියනවනම් සුඛ සුඛයේ පැත්තට යන ධර්ම. හොඳ සාන්ත සුඛ ස්වરૂපයක් තමයි සමාධිය ඇති කරලා දෙන්නේ. ඒ නිසා විපස්සනා යෝගාවචරයට තියෙන මහා අසීරු කටයුත්තක්. ඉතාමත්ම අමාරුයි සමාධිය ඇති කරගන්න. ඒ සමාධිය සුඛයක් වශයෙන් පවත්වන තරමට මෝරණවයි කියලා කියන්නේ විපස්සනා යෝගාවචර ලොකු අභිෝගයක් නැතිව. මේ නිසා යෝගාවචරය මේ කරුණු දැනගැනීමේ මේවා මම දන්නේ නැහැ මම දන්නේ නැති නිසා මට භාවනා කරන්න බෑ කියන එක නෙමෙයි අදහස. දැනගැනීමේ යම්ම වේලාවක තමන්ගේ සමාධිය අඩුපාඩුන මේ කරුණු මූලධර්ම ලං කරගෙන ඒක දියුණු කර ගැනීමයි අවශ්‍ය කරන්නේ. මේ නිසා යෝගාවචරයේ කුත්තේ විපස්සනා වදන යෝගාවචරයේකට විපස්සනා ඥාන නැත්නම් විපස්සනා භාවනාවේ ඉදිරි ප්‍රගතියක් බලාපොරොත්තු වෙනවනම් ඒකාන්තයෙන්ම ලකු ශ්‍රද්ධාවක් ඕනේ කරනවා. ඒ මොකද මුලින්ම ප්‍රතිඵල නැහැ. සෑහෙන දුරට ශ්‍රද්ධාවෙන්ම දෙන උපදෙස් පිළි අරගෙන ඒකාන්තයෙන්ම මේකේ මට වර්තමාන වශයෙන්මුත් අනාගත වශයෙන්මුත් සංසාරේ දුකින් ගැලවීම සඳහාත්මයි මේ තොරතුරු තියෙන්නේ. එහෙම නැතුව මේ පුද්ගලික එහෙම නැත්නම් හික්මවන්න මෙල්ල කරාන්ට ගන්න වැඩ පිළිවෙලක් නෙමෙයි කියන විදිහ ලොකු සද්ධාවෙන් ලොකු ශක්තියකින් වැඩ කරගෙන යනවනම් අනාගත ප්‍රතිඵල ලකින්න පුළුවන්. දෙක තමයි සක්කච්ඡාකාරී. මුදේට ගෞරවය. මුදේ සැලකිල්ලේ දවසින් දවස දවසින් දවස භාවනාවේ එකලස පැහැදිලි භාවය තීව්‍ර භාවය සියුම් භාවය වැඩි වෙන ක්‍රමයකට භාවනාව ගෙනියන්න ඕන. මේ දෙක නැතිනම් භාවනාව කියන තරම් මේක උපමාවකට පෙන්වනවා නම් හරියට දැලි පිහියක් ගන්න වෙලාව. මේ දැලි පිහිය ගන්න වෙලාවේදී හරි පුදුම එකම ඕනෑයි කියන එක. පිහියක් ගන්නවා එහෙම නැත්නම් ගොරෝසු දෙයක් ගන්නවයි කරන්න බෑ. ඒ වගේම ඒ ගාන ගාන වෙලාව හැටියට අත බුදුම කර්මන්‍ය භාවයක් තියෙනවා. දැලිපිය දැඩිව ගත්තොත් ඒ ගලේ තාලෙට දැලිපිය මැදීම අපහසු වෙනවා. මොට වෙන්නේ දෙදී. ලැහැල්ලුවට ගත්තොත් දැලිපිය අතින් ගිලිහිලා ගිහිල්ලා වැටෙන්නේ මේ නිසා යෝගාවචරයට පුදුමාකාර සාමාන්‍ය දැලිපිය ගන්න කෙනාට පුදුමාකාර දක්ෂකමක් අවශ්‍ය වෙනවා. මේ විදිහට අපි එකවතාවක් නැද්දට දැලිපිය ගෑනවා. මේ ක්‍රමයට දිගට දිගට ගෑවෙන්න ඕනේ ඉස්සල්ලා ගාපු ගෑමනට දෙවෙනි ගෑම තුඩු දෙන තාලෙ. යා දෙන තාලෙ. එනතු මේ ඔක්කොම කරලා එක සැරයක් දැලිපිය හරියට කෙලින් කරලා ඇලියුත් ගලේ සම්පූර්ණම අවුරුදු ගානක තිබුණ දැල්ල කැටලයක්. ඒ නිසා ඒකේ දවසින් අතුරන වාරයක් වාරයක් පාස දැලිපියේ මොහත් භාවයේ වැඩි වෙන තාලෙට එහෙම නැත්නම් අඩු ගානේ මේ හෙළවීම නිසා තියෙන කැපුම් මට්ටම බාලන වෙන තාලෙට යෝගා දැලිපිය ගානගෙන උනන්දු වෙනවා. අනිත් වගේ තමයි යෝගාවචරය මේ සමාධිය යම් ප්‍රමාණයක් තේරුම් ගත්තට පස්සේ ඒ තේම ඒ දක්ෂතාවයේ ඒ සැලකිල්ලෙන්ම දිගට පවත් ගන්න ඕනේ. මේ පැවැත්ම අනුවමයි මේ ප්‍රඥාවට ඉඳතරදී. Taman ලබාගත් ආ වූ සමාධිය දිගින් දිගට පවත්නවා කියන එක සාමාන්‍ය බුද්ධිකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක දිනු කරනවායි කියලා කියන්නේ ඉතාමත්ම සැලකිල්ලෙන් කළ යුතු දෙයක්. ඒ නිසා භාවනාව කරගෙන යන්න යන්න යන්න යන්න මේ ශූන්‍ය භාවයේ වැඩෙනකොට වැඩෙනකොට යෝගාවචර ජීවිතයේ මේ ඉරියා ඉරියාපත මේ පැවැත්වීමේ සංවර වීමේ උදව් කරන්නේ නැතිනම් හොද හොද මඩේ දාන රෙදි කෑල්ලක් වගේ. එක සැරයක් හොඳට සමාධි ගැඹුරටකම් කල්පනා කරලා එකපාරට මధుරෙක් කන වෙලාවක් හරි මොකක්වත් සද්දයක් ආපුරට තද ද්වේෂයක් ඇති කරගෙන නැගිටලා සලුවක සාදාන නැගිටලා යනවා. නැගිටලා ගිහලා තීන් අතර මෙතන විවිධාකාර විදිහට ලාමක හැසිරීම පවත්තල ආයෙත් ඇවිල්ලා වාඩි වෙනකොට අච්චර එක්ක යනවා ඒක නැත්නම් ඒ වට නොයනවා ආයෙත් අර විදිහටම කැරෙනවා. නමුත් මේ ධර්ම දේශනාවේ එහෙම නැත්නම් එවැනි යෝගාවචරයකට ධර්මයේ ඇහිමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ තමන් උපයපු දේ නඩත්තු කරනවායි කියන එක සාමාන්‍ය බුද්ධිය කරන්නේ. ඒකට සෑහෙන සාමාන්‍ය බුද්ධියක් අවශ්‍යයි. ඒ පුංචි කළ සලකන්න නරකයි. ඒක දිගට පැවැත්වීමයි අපහසු. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය එදිනදා ජීවිතයේ කටයුතු ගැන කතා කරනකොට උනත් දිනුවක් සඳහා උත්හාන සම්පදා, ආරක්ෂක සම්පදා ආදී වශයෙන් මේ සම්පදා පෙන්වලා දීලා තියෙනවා. කොච්චර උපයවත් ඇති වැඩක් නෑ යාට ඒක ආරක්ෂාව තේරෙන්නේ නැත්තම්. ආරක්ෂාව කියන්නේ මොකද්ද? ඒ උපේපදී පිළිබඳව ගෞරවය. පරෝධිනේ සලකන්න ඕන. ඒ නිසා යෝගාවචරය එක මොහොතක් දෙමීම පිළිබඳව මෙනෙහි කරමින් හිත යොදපු යෝගාවචරය කරන්නේ දෙවෙනි මොහොතේ යොදවනවායි කියලා කියන්නේ අර පළවෙනිින් ගත්ත ව්‍යාපාරයට නම්බු කිරීම. ඒත් ඔක්කොම කර යම් කිසි වෙලාවක අතහැරලා දාලා යනවායි කියලා කියන්නේ තමන්ම මෙතෙක්ගත් ප්‍රයත්නයේ නිග්‍රහ කිරීමක්. අතනොසලක හැරීමක්. ඒ නොසලක හැරෙපු නිසා ආයතනින් එහාට සද්ධාවත්, වීර්යවත්, සතියවත්, සමාධියවත්, ප්‍රඥාවත් වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩපිළිවෙලේදී යෝගාවචර හරියට දැලිපිය ගානේ ඒ කරන වෑනියා වගේ ඒ දැලි ඒ ධම් කෑල්ලේ හෝ ඒ තෙල් ගලේ හෝ අතුල්ලනකොට ඒකට පුදුමාකාර පිහිටීමක් එතන අවශ්‍යයි. ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඇදහිීමක් අවශ්‍යයි මේ Taman ගාන්නේ කැත්තක් පීයක් නෙවෙයි මේ කරකැත්ත. දැලි පිහිය. ඉන්සයිකට විශේෂයෙන් කලකාන්තෝ. ඒ විතරක්මදී. නිස්සත්‍රයේ නිත්ත මේ සතතයේ අතරක් නොතබ ඒකාකාර වේ කටයුතු කරන්න ඕනේ. මෙන්න මේ ධර්ම දෙක පවතිනවනේ යෝගාවචරය අර මුලින් අල්ලාගත්ත තින්දීම බලලා තින්දීමට හිතනම් ආගත්තා ගැනීමෙන් ගත්තා වූ ඝනමත්ත තිතික සමාධිය දිගට පැවැත්වුවා. ඒ දිගට පැවැත්වීමමයි නැත්නම් එහි ජීවනමයි ඉදිරියට මේ අරමුණේ මේ විදිහට බැලුවොත් මේ අරමුණේ නාම රූප ධර්ම දෙකෙන් තොර වෙන දෙයක් ඇත්තේ නෑ කියලා. යම් වෙලාවක යෝගාවචරය අතක් දිගාරින වෙලාවක හොඳට සතිමත් නම් යෝගාවචරයට වැටෙහි මේ අත දිගාරීමේ ක්‍රියාවට කවදාකවත් චේතනාව පූර්වක නොවි කවදාව සිද්ධ වෙන්නේ මේ චේතනාව ඉස්සර වෙනවයි කියලා කියන්නේ නාම ධර්මයකින් ලැබෙන අන. මේ නාම ධර්මයේ හේතු කරගෙන තමයි ඊට පස්සේ අත දිගාරීමේ කටයුතු සිදු වෙන්නේ. මේ අත දිගාරීමේ කටයුතු වල හරියට මේ පිම්බීමට හිත යොදාගෙන ඉන්න වෙලාවේදී ඒ පිම්බීමේ දැක්කන යම් කිසි තද වෙන භාවයක්, සැහැල්ලු භාවයක්, ගොරෝසු භාවයක්, සියුම් භාවයක්, මෘදු භාවයක් නැත්නම් වැగిරෙන පිළි කරන ස්වરૂපයක් උණුසුම් සිසිල්කම ඒ ධර්මමයි වෙන ආකාරයකින් මේ අතදිග හැරීමේදී කටයුතු වෙන්නේ. ඉතින් යෝගාවචරය පරියන්කේදී තාමත්ම සැලකිල්ලෙන් මේ දේ කරලා අතරමැද අවස්ථාවලදී අතපය දිගාරන වෙලාවල් වලදී සතිමත් වෙන්නේ නැතිනම් නැත්තම් යෝගාවචරයට ගැළපෙන තාලයට නැවතිල්ලේ කරන්නේ නැතිනම් යෝගාවචරය හිතාවි හිතේ ඉඳ තියෙන සැකේ ඉඳ තියෙන පරියන්කේදී මේව ඉන්නකොට නම් මට නාම රූප ධර්ම වැටෙනවා නමුත් දවසේ පැය 2යි 3යි 4යි 5යි පරියන්කේ ඉතුරු වෙලාවෙදී මම තුල පුද්ගලෙක් ඉන්නවා මම මේ පුද්ගලයා සංසන්තෝර ඒ පුද්ගලයාට සැප දෙන්න ඕන සප්පාය ගන්න සලසන්තෝර ඒ නිසා භාවනා ටිකක් අඩු කරලා අන්න අර මමට මම මමයට පුද්ගලයාට සලකන්නේ උත්සාහ පටන් ගන්නවා. ඒ නිසා යෝගාවචරය ඉදිරිදා කටයුතු වලදී නොසලකිලිමත් වෙලා සතියෙන් සමාධියෙන් පරියන්කේ ගත කරනවා විතරක් නම් එන්නේ එන්නේ එන්නේ පරියන්ක වෙලාව අඩු වෙන්න පටන් ගන්නවා. සක්මන කරගන්න වෙලා නැහැ කියන තරමටපත් වෙයි. මොකද මේ මමයා Taman තුල ඒ නොබලන වෙලාවේදී Taman තුළ ඉබේම පහළ වෙන මේ මම කලකන්ට තනසන්ට පිනවන්ට සප්පාය කරු සලසන්ට පැය 24 මදි. එකම දෙයයි කරන්න පුළුවන් භාවනාව ටිකක් අඩු කරලා එනේ මමට සලකන්න පටන් අරගන්න. ඒ වෙනුවට මේ භාවනාවේදී ආරාධනා කරන්නේ මේ මමයට සලකන වෙලාවේදී සතිමත් වෙන්න. සතිමත් වෙනකොට පරෝධිනේ සලකලා වැඩේ කරන්න පුළුවන්. ආහාර නැතුව කය පවත්වන්න අමාරුයි. කය පවත්වන වෙලාවේදී සතිමත් වෙන්න. නෑම නැතුව පවත්වන්න අමාරුයි. නාන වෙලාවේදී සතිමත් වෙන්න. අපේ මේ ඇහ කන දිව නාසය ශරීරයේ පවතින තාක්කල් ඒව පවත්වන. ඒ පවත්වන වෙලාවේදී ඇහි බැලීමේ ප්‍රෝජනීය සලකලා කටයුතු කරන්න. මේ විදිහට කටයුතු කිරීමේදී යම් වෙලාවක ඒ අපේ දැරණි වටිනා කල්යාණ මිත්‍යයන් වහන්සේලා උපදේ දීප වේලාවක අන්ධයෙක් වගේ කටයුතු කරලා භාවනාව රකින්න වෙන වෙලාවක් එනවා. මේ වැටෙනවා මේ ඇහැ තුලින් බැලුවත් පින්බීම හැකිලිමේ බලන දෙල්ලම ඒ තොරතුරු ටිකමයි ඒ නාඩගමයි පවතින්නේ. අහන වෙලාවේදී තියෙන්නේ ඒකමයි. ඒක වෙන්තන පින්බීමෙන් හැකිලිමෙන් පුහුණු කළා වූ අරමුණට හිත නැංවීම සහ ඒ පිළිබඳව සතිමත් වීම දකින්න වෙලාවෙදිත් කරන්න ඕන. අහන වෙලාවෙදිත් කරන්න නම් බොහොම අමාරුයි. ඒ නිසා මුල් යෝගාවචරයට අපි ඒ තරම්ම කාරණා කාරණා වටහා ගත්තේ නැති ක්‍රමයේ පිළිමත ශ්‍රද්ධාවක් නැති යත්තන්ට ඒ බලපෑම් කරන්නේ නැහැ. නමුත් යෝගාවචරය දියුණු වේගන යනකොට ඒ gati පහල් කරන්නේ නැතිනම් එතකොට කියන්න පුළුවන් මේ කොයි පැත්තට යන කෙනෙක්ද කියලා. ඒ නිසා යෝගාවචරය යම් වෙලාවක යම් ප්‍රමාණයකට දැනටමත් මේ බොහෝ බණහන පිරිසන් වගේ පිරිස වගේ දැන් තමයි සමාධිය තේරුම් අරගෙන සමාධිය යම් යම් මට්ටම් තේරුම් අරගෙන තියෙනවනේ මතක තියාගන්න මේකමයි මේ සමාධියමයි ප්‍රඥාව ඇති කර ගැනීමට පදනම වෙන්නේ ඒ සඳහා විශේෂ අනුග්‍රහ දක්වන්න ඕන. වරක අන්ධයෙක් වගේ ඉඳලා මේ සමාධිය නඩත්තු කරලා දෙන්න ඕන. වරක බීරෙකු වගේ ඉඳලා මේ සමාධිය නඩත්තු කරලා දෙන්න ඕන. වරක මෝඩයෙක් වගේ ඉඳලා බොහෝ දාර්ශනික මත කතා කරමින් විවිධ දෙනා කතා කරනකොට මෝඩයෙක් වගේ තමන් තමන්ගේ විවේකය තමන්ගේ අහිංසකකම බේරගෙන තමන්ගේ බේරගන්න. සමාජ ලෙඩෙක් වගේ ඉඳලා කොන්ද බල නැති කෙනෙක් වගේ ඉඳලා ඉතාමත්ම හිමීට කටයුතු කිරීමෙන් තමන්ගේ සමාධිය බේරන්න ඕනේ බැරිම නම් මලකුණක්සේ හොවින්දේ කියලා කියලා තියෙනවා. මෙන්න මේ විදිහට අපි සමාධිය ආරක්ෂා කරනවනේ අන්න ඒක තමයි ප්‍රඥාවට දෙන්න පුළුවන් අනුග්‍රහය. මෙන්න මේ විදිහට අර මුලින්ම ක්ෂණික සමාධිය තේරුම් ගත්තා වූ යෝගාවචරයට <coughs> කර්මස්ථානාචාර්යගේ ලොකු වගකීමක් තියෙනවා. ඒක අවබෝධ කරලා දෙන්න. ක්ෂණික සමාධිය කියන්නේ මේකයි. ඒ නිසා මේ නිසන වනේ දැන්න තියෙන විදිහට කියනවනේ අපි මූල සුමානියක් දෙකක් මතක් කරලා කියනවා පැය 24ක් වෙනවා. මේ පැය 24 මෙන්න මේ මේ වේලාවල් අපිට අතාරින්න අමාරුයි. නිින්දට අවශ්‍යයි. මේ මේ දාන පාන කටයුතුට අවශ්‍යයි. ඉතුරු පැය 12ට වැඩි ප්‍රමාණයක් කරුණා කරලා ඒ ගිහි ගති ගිහි පුරුදු අතහැරලා මේ වැඩපිළිවෙලක් එක්ක ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මනට මේ හිත අරමුණ නැංගෙන් පුරුදු කරගන්න. පුරුදු කරලා ඒ ඇති විස්තර වලට හිත දීමෙන් හිත ඒ දිශාවට උනන්දුව වැඩි කරවීමෙන් මේ වැඩපිළිවෙලට අනුග්‍රහය දක්වන සුමාන දෙකක් ඇතුළත පැහැදිලිවම යෝගාවචරයටත් නැත්නම් ඒ පිළිබඳව උදව් උපකාර කරන මේ ස්ථානට දෙන්නට දෙන්න ස්වරූපේ තේරුම් ගන්න පුළුවන්. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ එක සුමානික ප්‍රතිකය. එක සුමානෙවොත් වැඩ ගන්න ඇත්තෝ ඉන්නවා. නමුත් මම ඉල්ලීමක් කරා එහෙම කෙනෙක් ඉල්ලීමක් කියපුව සුමාන දෙකට සලකා බලන්නේ කියලා ඒකට ලොකු ස්වාමීන් එකඟ වෙලා තියෙනවා. ඒ මොකද එතන ලොකු වගකීමක් තියෙනවා. අර ගිහි ජවල කලබල කටයුතු වල ගත කරපු යෝගාවචරයට අවශ්‍ය තත්ත්ව දීලා මෙන්න කෙනෙක් සමාධිය කියලා තේරුම් කරගන්න. නමුත් එහාට මේ යෝගාවචරය ඉදියව ප්‍රවැත්වීම ආකාරයෙන් සමාජයේ කටයුතු ආකාරයෙන් tempas ස්වරූපෙට කටයුතු කරන්නේ නැත්නම් අපිට බොහොම කරන්න තියව තියෙන ප්‍රමාණය අඩුයි. අනිත් එක යෝගාවචරය දෙන වක්තිය වැඩි. ඒ වෙලාවදී අපිට කරන්න පුළුවන් වෙන්නේ ස්ථානීය පැත්තෙන් බලන එක තමයි. එනිසා මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ යෝගාවචරයට අවශ්‍ය කරන්නා උත්තරතුරු බාර දීලා නොදැන නමුත් Taman තුලින් සිදුවෙනා වූ මේ නොසලකිලිමත් නිසා අර සමාධියේ ඉඳලා ප්‍රඥාවට යන තැන නැත්තම් බුද්ධ දේශනාවේ බුද්ධ ශාසනය ඇති වටිනාම තොරතුර වටිනාම වැදගත් කොටස තමයි ජීවිතේ ලං කර ගන්න තියෙන අවස්ථාව මේ පුංචි පුංචි දේවල් නිසා අතහැරෙනවා.